උපුන් පොහොදාට යෙදෙන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මංගල්‍ය උත්සවයට අපි පිළිවෙතින් පෙළගැසෙමු. අද රාත්‍රී ධර්මානුශාසනා පැවැත්වීම සඳහා ගෞරවනීය ආරාධනා ලබන්නේ කිරිබත්ගොඩ සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති තැන්පත් මාතර රෝහණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විචිත්‍ර ධර්ම කතික මාකොල මංගල ස්වාමින්වයන් වහන්සේ අද ධර්මානුශාසනාවේ දායකත්ව ලබාගෙන තිබෙනවා හිඟුල්ගොඩ කොල්හේනවත්ත මහසෙන් මාවත 104 229 ඒ ජී මැචිනෝනා මහත්මිය ඇතුළු පිරිස මාකුල දකුණ විද්‍යාල මාවත 315 වෙනි 6 නිවසේ ජයසුමන මොණසිංහ මහතා ඇතුළු පිරිස කෑගල්ල නුවරපාර 290න් 6 කෑගල්ල බාලිකා විශ්‍රාමිකින්ගේ සංවිධානයේ සියලුම සමාජික සමාජිකාවන් හොරණ රත්නපුර පාර 310 නිවසේ විල්බර්ට් විජේසිරිවර්ධන මහතා සමග ජොස්ලින් විජේසිරිවර්ධන මහත්මිය යක්විල බෝවත්තේ WS ගුණතිලක මහතා ඇතුළු පිරිස බොරලන්ද පිටපොළ UM ලීලාවතී මහත්මිය ඇතුළු පිරිස මොරටුව කල්දෙමුල්ල කල්දෙමුල්ල පාරේ අංක 134න් 3 නිවසේ ලින්ඩා සහ ධර්මදිනී ලියනාරච්චි මහත්මිය ඇතුළු පිරිස.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 සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා සාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු සමන්ත තස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සංගේහි සමන්නාගතෝ මිත්තෝ සේවිතම්බෝති කාරුණික පින්වත්නි අද ධර්මානුශාසනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුණා අංගුත්තර නිකාය කියන බණ පොතේ සත්‍යක නිපාතයේ දේවතා වර්ගයට අයත් මිත්‍ත සූත්‍රය බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ මිත්ත සූත්‍රයෙන් අපිට කියලා දෙන්න උත්සාහයක් දරනවා මිත්‍රයෙකුගේ ස්වභාවය ඇසුරු කළ යුත්තේ මොන වගේ මිත්‍රයෙක්ද කියන බව. මිත්‍රයෝ ගොඩවල් දෙකකට බෙදුවතින් එහෙම යහපත් මිත්‍රයන් ඉන්නත් පුළුවන් අපිට අයහපත් මිත්‍රයන් ඉන්නත් පුළුවන් නේ. සිගාලෝවාද සූත්‍රයේදී දීඝනිකායේ පාටික වර්ගයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මිත්‍ර ප්‍රතිරූපකයෝ පිළිබඳව ඒ වගේම කල්යාණ මිත්‍රයන් පිළිබඳවනේ. එතකොට මිත්‍ර සූත්‍රය මේ අංගුත්තර නිකායේ සඳහන් වෙන සූත්‍රයයි අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්න යෙදුනේ. එතකොට දැන් අපි මෙතෙන් පටන් පින්වතුනි බලනවා මිත්‍රයෙක් පිළිබඳව අපි තීරණය කරන්නේ කොහොමද? මිත්‍රයෙක් මොන වගේ ලක්ෂණ වලින් යුක්තව කටයුතු කළ යුතුද කියන බව. හොඳ මිත්‍රයෙක්ගේ ගතිගුණ දැන් අපිට මෙතෙන් සිට ශ්‍රවණය කිරීමේ අවස්ථාව ලැබෙනවා අද දවසේදී. පළවෙනි මිත්‍රයාගේ ප්‍රධාන ලක්ෂණය තමයි දුද්දගං දදාති. මිත්‍රයෙක් හැබැයි නම් එහෙම එයා නෝරදවාම නොදෙන දෙයක් නෑ තමන්ගේ අවශ්‍යතාවන්හිදී සිගාලෝවාද සූත්‍රයේම කතා කරනවා uppannē kicca karanīye taddi gunam bhogam anupadēti කියලා. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය කරන ප්‍රමාණයක් නෙමෙයි මිත්‍රයෙක් නම් දිගණයක්ම අනිවාර්යයෙන්ම ලබා දෙනවා. දැන් සමාන දුක් සුඛ දුක්ඛ මිත්‍රය යටතේ තමයි මේ කතාව කියවෙන්නේ. එතකොට අපිට ආශතා තියෙනවා එදිනදා ජීවිතයේදී අතමාරුවක් වගේ දෙයකට සහයෝගයක් මිත්‍රයාගෙන් ලබා ගැනීම ඒ වගේම වෙනත් දෙයක් හදිසියකට ඉල්වා ගැනීම වගේ දෙයක් නේද ඒ වගේ අවස්ථාවන්ගෙදී මේ කියන මිත්‍රයා නොවරදවාම Tamanට නොදෙන දෙයක් නෑ. දුද්දදං දදාති කියලා කියන එකයි. දැන් මගේ හදීසි අවස්ථාවකදී මට මුදල් ටිකක් ආගෙන දීලා ගන්න පුළුවන් කියලා. එහෙම හිතේවිනේ. එතකොට මේ මුදල් ඉල්ලවා ගැනීම තමයි මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම විත්තම් කියලා සඳහන් කරන්නේ මේ මෙත සූත්‍රයේම ඒ වගේ සහයෝගයක් ලබා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ මිත්‍රයාගෙන්. දැන් දෙවෙනි කාරණාව තමයි දුක්කරං කරෝති. පළවෙනි කාරණාව දුද්දදන් දදාති දෙවෙනි කාරණාව තමයි දුක්කරං කරෝති. තමන්ගේ ස්වකීය මිත්‍රයා වෙනුවෙන් පින්වතුනේ නොකල හැක්කක් නෑ හැම දෙයක් ඕනෑම දෙයක් කිරීමේ හැකියාව තියෙනවා මිත්‍රයා වෙනුවෙන් මේ මිත්‍රයාගේ ස්වභාවය පිළිබඳව අපිට බුදුහාරෝ කියලා දෙලා. ඒතර මෙතෙන්දි කිය වෙනවා මිත්‍රයාගේ විශේෂ අවස්ථාවන්හිදී ඕනෑම දෙයක් කිරීමේ හැකියාව තියෙනවා දුක්කරං කරෝති ඕනෑම දුෂ්කර ක්‍රියාවක් කිරීමේ හැකියාව තියෙනවා. දැන් අපි හිතමුකෝ අපිට හදිසියෙන් අසනීපයක් හැදෙනවා. ඒ අසනීපය හැදුන අවස්ථාවේදී වෛද්‍යවරු නිගමනයක් කරනවා අනිවාර්යයෙන්ම මෙයාට වගුගඩුවක් බද්ධ කරන්න ඕනේ කියලා. තමන්ගේ ඥාතීන් පිළිබඳව මෙයා විමසනවා, ඒ වගේම අනිකුත් උදවිය පිළිබඳව විමසනවා, පුවත්පත් මාර්ගයෙන් මෙයා විමසනවා, දන්න උදවියට කතා කරලා විමසනවා, අවසානයේදී තමාගේ මිත්‍රයාට තියෙන්නේ තමාගේම ලේ වර්ගයයි ඒ නිසා තමාගේ මිත්‍රයාගේ වකුගඩුව තමන්ට බද්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා ඉල්ලනවා මේක මිත්‍රයානම් නොවරදවාම දෙනවා පින්වත්නි ඒකයි මිත්‍ර ධර්මය කියලා කියන්නේ සිගාලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා මිත්‍රයෝ හතර දෙනෙක් පිළිබඳව මිත්‍ර ප්‍රතිරූපකයෝ ඒ වගේම යහපත් මිත්‍රයෝ හතර දෙනෙක් පිළිබඳව සඳහන් කරනවා. දැන් මම මේ කියපු කාරණාව පිළිබඳව තමන්ගේ ශරීර අවයවයක් වුණත් පින්වත්නි මිත්‍රයානම් නොවරදවාම නොපැකිලවම අපිට ලබා දෙන්න පසුබට වෙන්නේ නැහැ. ඕ මිත්‍ර ධර්මය. නමුත් සිගාලෝවාද සූත්‍රය සඳහන් කරනවා අඤ්ඤ දත්තුහර වචී පරම අනුප්පිය භාණී අපාය සහාය කියලා මිත්‍රය හතර දෙනෙක්. අඤ්ඤ දත්තුහර කියන පුජ්‍යලයාගේ ස්වභාවය තමයි එයා අපිව ඇසුරු කරන්නේ අඤ්ඤ දත්තු හරෝ හෝති අපේන බහුමිච්ඡති. භයස්ස කිච්ඡං කරෝති සේවති අත්ථ කාරණා. මොකද මේ කියන්නේ ඒකාන්තයෙන්ම සිය මිතුරාගෙන් යමක් ලබා ගැනීමට වෙහෙසෙනවා මේ අඤ්‍ය දත්තු හර කියන මිත්‍රයා. දෙන්න නෙමෙයි තමන්ට යමක් ඉල්ලවා ගැනීමට වෙහෙසෙනවා. මේකේ ලක්ෂණ හතරක් තියෙනවා. ඊ타මත්ම අල්ප වූ දෙයක් අපිට දීලා බොහෝ දේවල් ලබා ගැනීමට ප්‍රාර්ථනා කරනවා ඊළඟට. ඊළඟ අවස්ථාවේදී Tamanට බියක් හටගත් මොහොතේදී පමණක් මිත්‍රයා වෙනුවෙන් මිත්‍රයාගේ කටයුතු කරනවා. ඊළඟට තමාගේ යහපත අභිවෘද්ධියම බලාපොරොත්තු වෙන තමයි මිත්‍රයාව ඇසුරු කරන්නේ. මෙයාට බණ පොතේ දීලා තියෙන නම තමයි අඤ්ඤ දත්තුහර. ඊළඟට තව කෙනෙක් ඉන්නවා බෙන්වත්නි. එයා තමයි වචී පාරම. එයාගේ වචනයෙන් විතරයි වැඩ කටයුතු ටික දෙන්නේ මිත්‍ර ධර්මය එයා ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නේ වචනයෙන් පමණයි. මිත්‍රයා ගාවට ඇවිදilla මෙයා කතා කරනවා අතීතයේ පිළිබඳව. අතීතයේ මේ කොහොමද මේ මිත්‍රයා කටයුතු කළේ? අතීතයේ මිත්‍රයා යම් යම් දේවල් සිද්ධ කරලා තියෙනවා නම් ඒව ඒව පිළිබඳව තමයි කතා කරන්නේ. අතීතයෙන් සංග්‍රහ කරන්න උත්සාහ කරනවා. අතීතයේ මේ දෙන්නා එක්ක යම් කිසි දෙයක් සතුටින් කළා නම් එහෙම මේ අතීත ආවර්ජනාවක යෙදෙනවා මිත්‍රයාව සතුටු කිරීමේ අදහස ඉදිරිපත් කරගෙන ඇති කරගෙන පින්වත්නි. ඊළඟට මෙයා අනාගතය සංග්‍රහ කරන්න උත්සාහ කරනවා. අනාගතයේ මේ වගේ දේවල් සුන්දර ලෝකයන් පිළිබඳව කතා කරලා මේ මේ වගේ ස්ථානවලට ඔබට ගමන් කිරීමේ හැකියාව තියෙන ඔබ මහ වීරයෙක් වගේ පුජ්‍යලයෙක්. මේ වචී පරම. ඊළඟට මෙයා අතීතයෙන් සංග්‍රහ කළා මෙයා අනාගතයෙන් සංග්‍රහ කළා ඊළඟට මෙයා මොකද කරන්නේ? નિરાර්ථක කතා වලින් සංග්‍රහ කරනවා. වැඩකට නැති දේවල් වලින් සංග්‍රහ කරනවා. ඊළඟට මොකද කරන්නේ? මේ වර්තමානයේ අද තියෙන ව්‍යසනයන් පිළිබඳව අද වර්තමාන කාර්යයන්හි තියෙන ව්‍යසන බාධක කරදර පිළිබඳව මෙයා අදහස් දක්වනවා. හැබැයි මෙයාගෙන් කිසිම ආකාරයේ සහයෝගයක් ලබා ගන්න බෑ වචනයෙන් පමණයි. ඒකයි වචී පරම කියලා කියන්නේ. මෙයා වචී පරම මිත්‍රයෙක්. ඊළඟට තුන්වෙනි කාරණා තුන්වෙනි මිත්‍රයා වශයෙන් අනුප්පිය වහණී කියලා සඳහන් කරනවා ශ්‍රීගාලෝවාද සූත්‍රයේ. මේ අනුප්පිය වහණී කියන වචනේ තේරුම තමයි අනුකූල ආකාරයෙන් ප්‍රියවත් වචන කතා කිරීමේ ස්වභාවය. තමන්ගේ මිත්‍රයා මොනවද කියන්නේ? "ඔව් ඒක හොඳයි. හරියගී." තමන්ගේ මිත්‍රයා වැරදි දෙයක් පිළිබඳව කතා කළා නම් ඕ ඒකත් හරි ඒකත් හොඳයි. එතකොට මේ මිත්‍රයාගේ ස්වභාවය තමයි පාප කම්පිස්ස අනුජානාවේ. පවක් කරමු යයි කී විට හා හොඳයි. ඒක ආගී කියලා අනුමත කරනවා. ඕනෑම පව් වැඩක් කරන්න කතා කළොත් එහෙම තමන්ගේ මිත්‍රයා ආ ඒක බොහොම හොඳ අදහසක් එහෙම. ඒ විදිහට එයා අනුමත කරමින් මෙයා කතා කරනවා පින්වත්නි. ඒ වගේම තමයි කල්යාණම් පිස්ස අනුජානාමි අපි මේ හොඳ වැඩක් තියනවා කරමුද ශ්‍රම දානයක් එහෙම දාලා ඉරලා මේ කටයුතු ටික ඒක බොහොම හොඳයි. පිනක් කරමු යයි කී විටද එයත් හොඳයි මැනවයි කියලා අනුමත කරනවා. කවුද මේ? අනුප්පිය බහණී මිත්‍රයා. ඊළඟට මේ අනුප්‍රිය වහණී මිත්‍රයාගේ තියෙන තවත් ලක්ෂණයක් තමයි පින්වතුනි සම්මුඛා අස්ස වන්නම් භාසති. තමන්ගේ ඉදිරියේදී අභිමුඛයේදී තමන්ගේ මිත්‍රයාගේ ගුණමයි කියන්නේ දකින්නෙම නෑ වැරදි දෙයක්. කවදාකවත් තමන්ගේ මිත්‍රයාගේ වැරදි දෙයක් තමාගේ මිත්‍රයාගේ අභිමුවේ මුඛයේදී ඉදිරියේදී අඩුපාඩු දකින්නේ නැහැ මිත්‍රයාගේ. ගුණමයි වර්ණනා කරන්නේ. ඇඳන් ඉන්නේ ඇඳුම හොඳයි ලස්සනයි ගුණයි. කොණ්ඩේ පියලා තියෙන හැටි හොඳයි ලස්සනයි ඒ වගේම යන්නේන ගමන බිමන ලස්සනයි, කතාබහ ලස්සනයි, කරන වැඩ හරි සුන්දරයි. මේ විදිහට තමයි මෙයාගේ කතාබහ. ඒ වුණාට මෙයා පරම්මුඛාස්ස අවන්නම් භාතති මෙයා නෑ දැන් යන්න ගියා මෙයා ඉදිරියේ මෙයාගේ මිත්‍රයා නෑ අනුන් ඉදිරියේදී තමන්ගේ මිත්‍රයා පිළිබඳව මොකද කියන්නේ නුගුණ නුගුණමයි කියන්නේ අවන්නම් භාසතේ සමා ඉදිරියේ නැති කල්ලි තමන්ගේ මිත්‍රයා තමන්ගේ නුගුණම එයිගේ මිත්‍රයාගේ නුගුණමයි කතා කරන්නේ ඔය අනුප්පිය වාහනේ කියන මිත්‍රයා දැන් පින්වත්නි අපාය සහාය කියලා තව එක්කෙනෙකුත් ඉන්නවා එතකොට මෙයා අපාය සහාය කියන එකන පිළිබඳවත් මම කියන්නම් කෙටියෙන් මෙයා උදව් කරනවා මත්පැන් ප්‍රහාණය කිරීමේදී යාළු වෙනවා. නොකල්ලි වීථි සංචාරය කිරීමේදී යාළු වෙනවා. නැටුම් ගෙයුම් ආදී දකින්ද බලන්නට යෑමේදී යහළු වෙනවා. ප්‍රමාදයට හේතු වෙන දුක් එළිය ආදී වලට සම්බන්ධ වෙලා යහළු වෙනවා. දැන් හතර දෙනෙක් පිළිබඳව කතා කළා මෙතන පළවෙනි එක්කෙනා තමයි අඤ්ඤලත්තුවර දෙවෙනි එක්කෙනා වචීපරම තුන්වෙනි එක්කෙනා අපා අනුප්පිය භානී හතරවෙනි එක්කෙනා අපාය සහාය මේ කිව්වේ කවුරු ගැනද අයහපත් මිත්‍රයන් පිළිබඳවයි මේ කතා කළේ දැන් මේ අයහපත් මිත්‍රයන් පිළිබඳව නෙමෙයි අද අපේ මාතෘකාව මිත්‍ර සූත්‍රයේ කියවෙන්නේ මිත්‍රයෙකු විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය මොන වගේ ක්‍රමවේදයක්ද සොකීය මිත්‍රයා නම් වෙනුවෙන් කටයුතු කළ යුත්තේ අනුගමනය කළ යුත්තේ කියන එකයි කියවෙන්නේ පළවෙනි එක පළවෙනි කතාව ගැන නැවතම් මම කියනවා මිත්‍රයාගේ පළවෙනි ගුණය තමයි දුද්දදං දදාති දෙවෙනි එක තමයි දුක්කරං කරෝති දැන් මම ඉස්සල්ලා සඳහන් කළ මේ මිත්‍ර ප්‍රතිරූපකයන්ගෙන් අපිට පුළුවන් මේ වගේ සහයෝගයක් ලබා ගන්න වගුගඩුවක් එල්ල ගන්න පුළුවන්ද මම හිතන්නේ නැහැ සමහර එක ඇත්තෙන්ම වචීපරම මිත්‍රයා කියාවේ අනේ දෙයනේ මට සනීප නෑ දැන් ගිය අවුරුද්දේවත් ඔයාට මේ අසනීප හැදිලා කිව්වනම් එහෙම මට මේ වකු ගොඩුවක් ඕනේ කියලා බොහෝ විට මට දෙන්න තිබුණේ කියලා කියාවි ඕම් වචීපරමයා නමුත් පින්වතුනි අනිවාර්යයෙන්ම යහපත් මිත්‍රයා නොදෙන දෙයක් නෑ තමන් වෙනුවෙන් තමන්ගේ මිත්‍රයා වෙනුවෙන් ඕනෑම දුෂ්කර ක්‍රියාවක් කරනවා. ජීවිතම් පිස්ස අත්ථාය පරිවත්තං හෝති කියලා සඳහන් කරන්නේ. මේ ජීවිතයෙන් උවත් එයාට සහයෝගයක් ලබා දෙන්න අවශ්‍ය වෙයි නම් නොවරදවාම යහපත් මිත්‍රයා සහයෝගී ලබලා දෙනවා. ඊළඟට මම කතා කරන්න කැමති මම ඉදිරිපත් කරන්න කැමති මිත්‍රයෙකුගේ පවත්නා වූ තුන්වෙනි ගුණය පිළිබඳව දුක්ඛමං කමති. ඒ මොකද ඒ කියන්නේ? දුක්ඛමං කමති කියලා කියන්නේ අපිට අඩුපාඩුකම් ඇති වෙනවනේ යම් යම් අවස්ථාවලදී අපේ අපේ හැම කෙනාගේම පින්වත්නි චරිත එක හා සමාන නැහැ දැන් බණපොතේ කියනවා චරිත තුනක් පිළිබඳව. චරිත හතක් නෙමෙයි. චරිත තුනක් පිළිබඳව බණපොතේ කියනවා. රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත. අප්‍රධාන වශයෙන් සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත කියලා ප්‍රධාන වශයෙන් තුනයි අප්‍රධාන වශයෙන් තුනයි සියල්ල එකතු කළ කල්හි හයයි. දේශ චරිතයාට බහුලයි ද්වේෂය. රාග චරිතයාට රාගය බහුලයි මෝහ චරිතයාට පින්වත්නි මෝහය බහුලයි මෝඩයි. දැන් තමන්ගේ මිත්‍රයා දේශ චරිතයේ දේශ චරිතයේ යුක්ත වජ්ජලේ කියලා අපි හිතමු. තමන්ගේ මිත්‍රයා දේශ චරිතයේ යුක්ත වූ පුජ්‍යලේකයයි කියලා අපි හිතමු. එයාට පොඩ්ඩ වැඩි වෙන්න බෑ තරහ යනවා. ඒ වුණාට මගේ මිත්‍රයා. තරහ ගිය වෙලාවේදී සමහර විට ඕන් නැති දරා ගන්න බැරි අපහසුකම් ඇති කතා කියන්න පුළුවන් පිට වෙන්න පුළුවන්. අපිට දරා ගන්න බැරි අපිට උහුලා ගන්න බැරි යම් යම් කතාවන් මේ මගේ මිත්‍රයාගෙන් අපේ මිත්‍රයාගෙන් පිට වෙන්න පුළුවන්කම තියෙනවා. සැබෑ මිත්‍රයෙක් නම් එහෙම අනිවාර්යයෙන්ම පෙරලා මෙයාට රණ්ඩු වෙන එකද ක්‍රමයේ බණින එකද ක්‍රමයේ තමසේ වගේ මිත්‍රයෝ මට ඕනේ නෑ කියලා අතහැරලා දාලා යන එකද ක්‍රමය නෑ එහෙම වෙන්න බෑ දුක්ඛමං කමද කියලා කියන්නේ ඒ වගේ දේවල් ඉවසන්න පුරුදු වෙන්න ඕනේ බලන්න කොච්චර වැදගත් දෙයක්ද කියලා. දැන් පින්වත්නි ගොඩාක් වෙලාවට අපි කල්පනා කරනවා අපේ සමාජයේ ජීවත් වෙන මිත්‍රයෝ අපේ දුකේදී සපේදී අපි එක්කලා ඉන්නවා. අපිට ඕනෑම දෙයක් දෙනවා ඕනෑම දුෂ්කර ක්‍රියාවක් කරනවා අපි වෙනින් ඕනෑම දෙයක් ඉවසගෙන ඉන්නවයි කියලා නේ. අපි එහෙම බලාපොරොත්තු වෙනවා බණපොතේ කියනවනේ මේ විදිහටම. සදමිත්‍රයෙක් නම් එහෙම දුක්ඛමං කමතේ යම් යම් අඩුපාඩුකම් අපේ අතින් වෙන ඒවා ඉවසා දරන්න පුළුවන්කම තියෙනවා. බුදුහාඳුරෝ කියනවා මාතා මිත්‍රන් සකේ ඝරේ බුදුහාඳුරෝ දේශනා කරනවා අපේ අම්මා තමයි අපේ ගෙදර ඉන්න මිත්‍රයා. ඔන්න දරුවන්ට හොඳ අවස්ථාවක්. දරුවෝ සමහරලාට කල්පනා කරනවා අපේ අම්මා අපේ තාත්තා අපිව මෙලොවට ඉදිරිපත් කළා ඊට වැඩිය වෙනස් ආකාරයෙන් හිතන දරුවෝත් ඉන්න පුළුවන්. අපිත් එක්කම සමහර අවස්ථාවලදී ඒ විදිහට කතා කරලා තියෙන දරුවෝ අපිට මුණ ගැහිලා තියෙනවා. නමුත් දරුවනේ හොඳින් හිතා ගන්න අපේ අම්මා තමයි අපේ ගෙදර ඉන්න හොඳම මිත්‍රයා. අපේ අම්මට ඉවසගෙන ඉන්න පුළුවන්. අපේ අතින් ඇති වෙන පුංචි වැරදි සහගත වචනය, සර වචනය, නපුරු වචනය අපේ අම්මාට ඉවසගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. අපේ අම්මා අපේ තාත්තා ඒක ඉවස ගන්නවා. නොරදවාම මිත්‍ර ධර්මයේ පිළිබඳව කතා කරන අවස්ථාවේදී මිත්‍රයාගේ ස්වභාවය කියනකොට පින්වත්නි මිත්තාය සභාවෝ මෙත්තා කියලා බුදුහාරෝ දේශනා කළේ. අටුවාවෙත් මේ කතාවමයි කියන්නේ. මිත්‍රයාගේ ස්වභාවය තමයි මෛත්‍රිය. මිත්‍රේ මිත්‍රයාගේ මිත්‍ර ධර්මයේ තමයි මෛත්‍රිය. එයා මෛත්‍රියෙන් එයා කරුණාවෙන් යුක්තව ස්වකීය සගයා කෙරෙහි සහායකයා කෙරෙහි කටයුතු කළ යුතුව පවතිනවා. එතකොට අඩුපාඩුවක් ඇති වුණොත් එහෙම අනිවාර්යයෙන්ම එය යහපත් මිත්‍රයාණන් දරා ගැනීමේ හැකියාව ඉවසා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි පින්වත්නි ගුහමස්ස ආවිකාරෝතේ ඒ මොකද කියන්නේ මෙතරය මගේ මගේ කිසියම් රහසිගත යමක් තියෙනවා නම් එහෙම මගේ රහසිගත යමක් මගේ රහසිගත ධනයක් තියෙනවා මග මංගාව මෙච්චර මුදලක් තියෙනවා මං අහවල් බැංකුවේ මේක තැම්පත් කරලා තියෙනවා මංගාව මේ මේ ආකාරයේ වටිනා භාණ්ඩ තියෙනවා මං අහවල් තැන තැම්පත් කරලා තියෙනවා ඉස්සර කාලේ නම් අනිවාර්යයෙන්ම දයාවර දෙමාපියන් දූ දරුවන්ට ඒ ස්ථාන පිළිබඳව අවශ්‍ය මොහොතේදී කියලා දෙනවා පුතේ මේ තැන්වල මේ තැන්වල මේ තැන්වල මේ මේ දේවල් අපි තැම්පත් කරලා තියෙනවා කියන කතාව දෙමාපියන් දරුවන්ට කියලා දෙනවා. තමන් ගාව තියෙනවා නම් කිසිය රහසගත වූ දෙයක් ඒ රහස නොවරදවාම තමන්ගේ මිත්‍රයාට කිවිය යුතුයි. එකඟ වෙන්න පුළුවන් මේ කතාවට? සමහර විට කල්යාණ මිත්‍රයා පිළිබඳව කතා කිරීමේදී නම් එකගේ වෙන්න පුළුවන්. දැන් ওই කල්යාණ මිත්‍රය අපි කොහොම හොයාගන්නේ කොහොමද? අමගෙඩියක් වගේ කාලවලලා හොයාගන්න පුළුවන් කෑල්ලක් කඩාගෙන අතින් හෝ කකුලෙන් හෝ. එහෙමත් නැත්නම් වෙන යම් ආකාරයෙන් බ්ලඩ් ටෙස්ට් එකක් මේ මේ මේ රුධිර සාම්පලයක් අරගෙන පරීක්ෂණයකට භාජනය කරලා මෙයාගේ තියෙන්නේ A පොසිටිව් මෙයාගේ තියෙන්නේ O පොසිටිව් ආහා O පොසිටිව් අය හොඳයි ආ A පොසිටිව් අයත් හොඳයි කියලා කියලා තියෙනවනේ මේගොල්ලෝ එහෙම කරන්න පුළුවන්ද? බෑ. අවංකවම පින්වතුනි ඒ විදිහට බෑ. සංවාසයනකෝ මහරජ පඤ්ඤා වේජ දබ්බං යම් කිසි වජ්ජලියෝගගේ ප්‍රඥාව දැනුම ආදී දේවල් පවා තේරුම් ගැනීමට හැකියාව ලැබෙන්නේ කාලයක් ඇසුරු කිරීමෙන් එතකොට වින්වත්නි රහසක් කියන්න නම් අනිවාර්යයෙන්ම මේ මිත්‍රයා හැබැවින්ම මිත්‍රයෙක් කියන බව අපි තේරුම් ගන්න ඕනේ. මම මේ දෙවෙනි වතාවටත් මේක කිව්වේ තියෙන රහස් සමන්ගේ මිත්‍රයාට කියපුව හැම අවස්ථාවකදීම වර්තමානයේදී ගැටලු ඇති කළා සමන්ගේ මිත්‍රයා. ගැටලු ඇති කරන්න පුළුවන්කම තියෙනවා මොකද ඉස්සලමා කීවා අඤ්‍ය දත්වර වචී පරමාණු පියවාණී අපාය සහාය කියන මේ මිත්‍ර ප්‍රතිරූපකේ සම්බන්ධයෙන් කල්යාණ මිත්‍රයෝ වශයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙනවා මිත්‍ර ප්‍රතිරූපකයන්ට. වචීපරම මිත්‍රයාට ඕනේ ආකාරයකින් රඟපෑමේ හැකියාව තියෙනවනේ නේද? වචීපරම මිත්‍රයාට ඕනේ විදිහට රංගපෑමේ හැකියාව එයා අනාගතයේ අතීතයේ වර්තමානයේ ඕනේ දෙයක් පිළිබඳව තමන්ගේ මිත්‍රයා සමග බොහොම සුහද සුන්දර ලීලාවෙන් කතා කරනවා. එතකොට ගුහ්‍යමස්ස ආවිකරෝතේ මේ මිත්තු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පින්වතුනි හතරවෙනි කාරණාව වශයෙන් ඉදිරිපත් කරනවා තමන් ගාව තියෙන රහසක් වෙයි නම් රහස් තියෙනම් ඒ රහස යාළුවාට මිත්‍රයාට කිව යුතුයි. හැබැයි ටිකක් බලාගෙන. පස්වෙනි ගණනාව තමයි ගුයං අස පරිගොහති. යාළුවා ගාව තියෙනවා නම් එහෙම මොනවා හරි රහසක්. එයාගේ ධනය පිළිබඳව, එයාගේ අතිශය පෞද්ගලිකව දේවල් පිළිබඳව රහස් වශයෙන් රැකිය යුතු දේවල් පිළිබඳව තියෙනවා නම් මොකද වෙන්න ඕනි? නොවරදවාම තමා එම රහස් රකී රැකිය යුතුයි රකින්න ඕනි විශ්වාස පරමාඥාති අපේ වනපොතේ කිය වෙනවා මේ උතුම්ම ඥාතිවරයා වශයෙන් විශ්වාසය තමයි කතා කරන්නේ මගේ රහස එයාට කීවා එයාගේ රහසුත් මම දැනගත්තා හැබැයි එළියට දෙන්න බෑ එළියට දෙන්න බෑ නොවරද වාම තමාගේ මිත්‍රයාගේ රහස් රකින්න තමා මිත්‍ර ධර්මයේ නාමයෙන් බැඳී ඉන්නවා බුදුහාඳුරෝ දේශනා කරනවා භාරියාය පරමා සඛා කියලා මොදේ කියන්නේ භාරියාව තමයි උතුම්ම යහළුවා ස්වාමියාට භාර්යාව උතුම්ම යහළුවා භාර්යාවට උතුම්ම යහළුවා ස්වාමියා ස්වාමියාට උතුම්ම යහළුවා භාර්යාව භාර්යාවට උතුම්ම යහළුවා ස්වාමියා වෙන්න ඕනි මේ අටුවාවේ සඳහන් කරනවා මේ පරමා කියන එකේ තේරුම වශයෙන් අර්ථය වශයෙන් උතුම් කියලා කොහොමද උතුම් වන්නේ රහස රකිනින්දයි එතකොට බරියාය පරමා සකා කියලා බුදුහාඳුරෝ මෙතනදී පරමා කියන වචනේ උතුම් කියලා ඉදිරිපත් කරලා තියෙන්නේ රහස රකින රකීම කරන කොටගෙනයි කියන බව අපි සිහිපත් කරන්න ඕනේ. ඉතින් පස්වෙනි කාරණාව පින්වත්නි හයවෙනි කාරණාව තමයි ආපදාසුන ජහති. විපත්ති ඕනේ කෙනෙකුට සිදු වෙන්න පුළුවන්කම තියෙනවා. නොබ නොසිතෝ ආකාරයෙන් නොපැතෝ ආකාරයෙන් අපිට විපත්ති පැන නැගීමේ හැකියාව තියෙනවා. ආපදාවක් වුණ අවස්ථාවේදී අත නොහැර ළඟටම වෙලා අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුයි. කවුද? මිත්‍රයා. පින්වත්නි මට මතක් වෙනවා අපි ගොඩාක් කාලයේදී කතන්දරයක් අපේ අත්තම්ම කියලා දුන්න අපිට පුතේ මේ යාළුවෝ දෙන්නේ ගමනක් යන අවස්ථාවේදී වලහේ කෙලවගෙන ආවයි කියලා. මතකයි නේද මේ කතාව? ඔව්. මේ එක යාළුවෙකුට පුළුවන්කම තියනවා ගස් නගින්න අනිත් එක්කෙනාට ගස් නගින්න බෑ. මොකද උනේ ගස් නගින්න පුළුවන් යාළුවා දුවගෙන දුවගෙන දුවගෙන ගිහිල්ලා වලාවගෙන් බේරෙන්න ගහට නැංගා. ගස් නගින්න බැරි කෙනා මොකද කරන්නේ? කරන්න දෙයක් නෑ ජීවිතය රැකුණත් එකයි නැතත් එකයි කියලා කල්පනා කරලා මෙයා මොකද ඇගලේ බිම වාඩි වුණා දැන් හුස්ම ගන්න නැතුව ඉන්නවා වලහා ආවා ඇවිදිලා ඉඹල බැලුවා හුස්ම ගන්නෙත් නෑ මෙයා කල්පනා කළා මැරිච්ච කෙනෙක් වෙන්නේ නැති කියලා අනේ ඉඹලා ඉඹලා යන්න ගියා සුළු වේලාවක් ඉඳලා ඊළඟට ගහේ නැගලා හිටියේ එක්කෙනා ගහින් බැහැලා ඇවිදිලා මෙයාගෙන් අහනවා යාළුවාගෙන් ඈ යාළුවේ ඈ ආයිබෝම් මේ අර ඔයාගේ කනට කිට්ටු කරලා ඔය වලහ ඔයාට මොකද කියවේ? විපත්තියේදී අතහැර යන මිත්‍රයන් ආශ්‍රය කරන්න එපාය කියලා කිව්වා. මේ කතාවයි කියන්නේ මේ ආපදාසු ලජහති විපත්තියක් ඇති වෙච්ච වෙලාවේදී මිත්‍රයා කවදාක්වත් එයා සොකීය මිත්‍රයාව අතහැර යන්නේ නැහැ. කවදාකවත් අතහැර යන්නේ නැහැ. එදිනෙදා ජීවිතයේදී අපිට යම් යම් දේවල් වලට හරදර බාධක වලට මුහුණ දෙන්න සිදු වෙනවා. යම් කිසි අවස්ථාවකදී අපි ගමන් කළ වාහනය ආපදාවකට විපත්තියකට අනතුරකට භාජනය වුණා නම් එහෙම සමහර විට මිත්‍රයෙක් ගියා නම් එහෙම ඔතනින් අන් අරය හැප්පිලා තියෙන අනුතලක් වෙන්න ඇති මේකට හිතියොත් එහෙම සමහර සාක්ෂි දෙන්නත් වෙනවා මගේ කාර්යයෙන් පොලිස් රෝහලට ගමන් කරන්නත් වෙනවා මගේ කාර්යයේ ලේජ් ගෑ වෙනවා සාක්ෂි දෙන්නත් වෙනවා උසාවි යන්නත් වෙනවා කියලා හිමින් සිරුව මගැරලා යන්නේ කියලා මිත්‍රයාගේ මිත්‍ර ධර්මය නෑ ඒක නෙමෙයි ආපදාසු නිජහදී විපත්තියක් වෙච්ච ආස්ථාවේදී අත නොහැර පිහිට වෙන්න ඕනි ළඟට වෙලා ඉන්න ඕනි ඒකයි මිත්‍ර ධර්මය යහපත් මිත්‍රයෙකුගේ වගකීම සහ යුතුයකම විපත්ති වෙච්ච අවස්ථාවේදී අත නොහැර ළඟ ඉඳීමයි කටයුතු කිරීමයි දැන් මේ පිළිබඳව මට ගොඩාක් වර්තමානයෙන් උදාහරණ නිදසුන් අරගැනීමේ හැකියාව තියෙනවා කාල වේලාවේ හැටියට තවත් කාරණා අපිට කතා කිරීමේ අවශ්‍යතාවය තියෙනවානේ ඒක නිසා අපි ඊළඟට කාර්යයට යනවා කීනේන ඥාති මඤ්ඤති හත්වෙනි හත්වෙනි කාරණා මේ ජීවිතේ ඕන තරම් හැලැප්පින් ඇති වෙන්න පුළුවන් ලාභෝ අලාභෝ අයසෝ යසෝච නිന്ദා ප්‍රශංසා සුඛංච දුක්ඛං ලාභ අලාභ මේ ආදී වූ අටලෝ ධාම කියන එක අපි කාටත් සාධාරණයි නේ අටලෝ ධාමට අපි අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න ඕනේ ලාභ ඇති වෙන්න පුළුවන් පාඩු ඇති වෙන්න පුළුවන් යසස ඇති වෙන්න පුළුවන් ඒ වගේම අපකීර්තිය ඇති වෙන්න පුළුවන් ඔය හැම අවස්ථාවකදීම පින්වතුනි අපි මේවා මදහත්ව උපේක්ෂාවෙන් යුක්තව මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඉගෙන ගැනීම අපේ වගකීම නමුත් මිත්‍රයාගේ වගකීම කීනේන ඥාතිමඤ්ඤති කියලා කියන්නේ ධනයෙන් බලයෙන් පිරිහුණ අවස්ථාවේදී ගර්හා කරන්නේ නැහැ, පරිභව කරන්නේ නැහැ, හෙලා දකින්නේ නැහැ. සිංහත්නි මේ වර්තමානයේට මේ හරියටම ගැළපෙනවා. දැන් අපිට මේ වගේ අවස්ථාවක් මුණ ගැහුණොතින් එහෙම අපි මොන වගේද මේකට ප්‍රතිචාර දක්වන්නේ? කියන එන ඥාතිමඤ්ඤතේ මගේ යාළුවා ධනියෙන් පිරිහෙනවා බලයෙන් පිරිහිලා යනවා. මෙයාලා දැන් ධනියත් නැහැ බලයත් නැහැ. මෙයා ගාව ධනිය තියෙන අවස්ථාවේදී මමත් හිටියා තවත් යාළුවෝ ඕන තරම් හිටියා. යාළුවෝ කියන උදවිය පින්වත්නි පවේදී පවට පවට බර වෙන අවස්ථාවේදී එය ආරයෙන් ආරක්ෂා කරගන්න ඕනේ. යහපත කියලා දෙන්න ඕනේ නේ. නොවරදවාම මිත්‍රයා කියලා කියන්නේ පවේදී ආරක්ෂා කරගන්න ඕනේ පාපං නිවාරේතිනේ. කල්යාණී නිවේසේති. පවින් වළක ගන්න ඕනේ ඒ වගේම යහපත් දේවල් වල යොමු කරවන්න ඕනේ. ඒක තමයි කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණය, කල්යාණ මිත්‍රයාගේ පරම යුතුයකම. දැන් මොනවාරි අයාපත් දෙයකට සෝදානම් වෙන අවස්ථාවේදී හා හොඳයි ඒක කමක් නැහැ කියලා ඉරේලා සතුටු වෙන කෙනා මිත්‍රයා වශයෙන් කතා කරන්නේ නැහැ කියලා අපි මුලින් කියවනේ. ඒ ඒ අය පාප මිත්‍රයන් වශයෙන් දැන් මෙතනදි වෙන්නේ තමන් බලයෙන් එවාගේම ධානියෙන් පිරී ගිය අවස්ථාවේදී මෙයාට පරිභව කරන්නේ නැහැ මෙයා ළඟම මෙයා මෙයාට සහයෝගය ලබා දෙමින් කාලය ගත කිරීමයි. එතකොට මේ කතාව මොනතරම් දුරට මිත්‍රයෙකුට අපිට එකතු කරන්න පුළුවන්කම තියනවාද? බොහෝ අවස්ථාවලදී අපි දැකලා තියෙන්නේ අපි අහලා තියෙන්නේ ධනියෙන් බලයෙන් පිරිහිලා ගිය අවස්ථාවේදී එයාව මිත්‍රයව අතහැරලා යනවා නේද? අහලා ඉතින් ඔය ඇත්තෝ රේන්ද මුදලාලිගේ බල්ලා මෙරිච්ච දවසේ මුළු වත්ත පුරාම මිනිස්සුලු නේද? රේන්ද මුදලාලි මෙරිච්ච දවසේ බල්ලෙක් වන්න හැල්ලු. රේන්ද මුදලාලි කියලා කියන්නේ කවුද කියලා දන්නවද? සැබෑරුම් කාර්යයා. රේන්ද මුදලාලි කියලා කියන්නේ මත්පැන් විකුණන මිනිසයා. ඒ මිනිසයා පිළිබඳව කතා කළේ එහෙමයි මොකද එයා වටේ එකතු වෙලා ඉන්න ඕනතරම් කට්ටිය. එයාට ධනෙ තියෙනවා, එයාට බලය තියෙනවා. නමුත් ඒ යහපත් මිත්‍රයෝ නෙමෙයි එකතු වෙලා හිටියේ ඒක නිසා බල්ලමැරිච්ච වෙලාවේදී මහා ගොඩයි සෙනග එකයි වත්ත පුරාම. නමුත් රේන්න මුදලාලි මරුණාගෙන් පස්සේ බල්ලෙක්වත් නැහැ. නමුත් බලපදේ කියනවා මිත්‍සෝතරේ කියනවා මිත්‍රයෙක් හැබැයි නම් ධනියෙන් බලයෙන් පිරිහි ගිය අවස්ථාවේදී මේ පරිභව කරන්නේ නැහැ. එයාව අතහැරලා යන්නේ නැහැ. එයාගේ ළඟට එලා ඉන්නවාය කියන කතාව. ඒකෝනේ බුදුරජාණන් වහන්සේ මේ දුද්දදං දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති ගුය්‍යමස්ස ආවි කරෝති ගුය්‍යමස්ස පරිගුහති ආපදාසන ජහති කීනේන ඥාති මඤ්ඤති කියන මේ කාරණා හතක් පිළිබඳව අපිට කියලා දෙනවා කියලා දීලා අවසානයේදී කියනවා ඉමේකෝ භික්කවේ සත්තංගේ සමන්නාගතෝ මිත්‍තෝ සේවිතබ්බෝති මේ කියන අංග හති යුක්ත වෙච්ච පුජ්‍යලයාව ඇසුරු කරන්න හොඳ පුජ්‍යලයෙක් එයා මිත්‍රයෙක් ඒ වගේම එයා කල්යාණ මිත්‍රයෙක් බවටත් පත් වෙන්න පුළුවන්කම තියෙනවා. නවරදවාම එයා කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙනවා. එනිසා මේ මොහොතේදී අපිට කතා කිරීමේ හැකියාව තියෙන්නේ මේ මිත්‍රයෝ ඇසුරු කිරීමේදී මේ මේ කියන කාරණාවන්ගෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ මිත්‍රත්වයට භාජනය වෙන සියලුම උදවිය. ප්ලේටෝ කිව්ව පින්වතුනි කාමර 100ක් තියෙන ගෙයක් තිබුණාට ඇති වැඩක් නෑ මිත්‍රයෙක් නැත්තම් කියලා. හොඳ මිත්‍රයෙක් හොඳ මිත්‍රයෙක් ප්ලේටෝ කියනවා කාමර 100කින් 100කින් යුක්ත ගෙයක් හදාගත්තට වැඩක් නෑ මිත්‍රයෙක් නැත්තම් මේ කතාව හරීම වැදගත් කතාවක්. එයාගේ ඕනෑ පාකම් වලදී හැම අවස්ථාවකදීම දුකේදී සැපේදී සතුට වෙන දුක් වෙන මිත්‍රයේ තමන්ගේ සහයෝගයකට සහයෝගයට ඉන්න ඕනි කියන බව අපිට එයින් පැහැදිලි වෙනවා. ඉතින් පින්වත්නි බුදුආදරෝ දේශනා කළේ නබජේ පාපකේ මිත්තේ නබජේ පුරිසා ධමේ බාජේත මිත්තේ කල්යාණේ බාජේත පුරිසුත්තමේ කියලානේ. මොකක්ද ඒකේ තේරුම? නබජේ පාපකේ මිත්තේ නරක මිත්‍රයන් ආශ්‍රය කරන්න එපා. හොඳ මිත්‍රයන් ආශ්‍රය කරන්න නභජේ පුරිසාධමේ අධමයන් ආශ්‍රය කරන්න එපා. දැන් කොහොමද මේ අය ආශ්‍රය කරන්නේ නැතුව අතහැරලා දාන්නේ? විවිධ ක්‍රම තියෙනවා. මේ අය සමග තරහ වෙන්න, අමනාප වෙන්න මේ ආදී වශයෙන් අපිට විවිධ ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. හැබැයි ඒවා හොඳ ක්‍රම වශයෙන් බණපතේ කියන්නේ නැහැ. මේ කරදර බාධක තියෙන අවස්ථාවලදී ඒ අය පරිවර්ජනා පහතබ්බා ආදී වශයෙන් අතහැරලා දාන්න පුළුවන් අපිට නේද? අපිට අසුරුලු කර අතහැරලා දාන්න පුළුවන්කම ලැබෙනවා. ඒතකොට මජේත මිත්‍යේ කල්යාණේ යහපත් මිත්‍රයම් ආශ්‍රය කරන්න පුරුදු වෙන්න. මජේත පුරුසුත්තමේ උත්තම පුරුෂයන් උත්තම මිත්‍රයන් ඇසුරු කිරීමට පෙළඹෙන්නයි කියන කතාවයි අපිට මේ පුංචි ගාථාවෙන් කියලා දෙලා තියෙන්නේ. ඉතින් මම මේ මොහොතේදී ඊ타මත්ම සන්තෝෂ භාවයටපත් වෙනවා. ඊ타මත් වටිනා මාතෘකාවක් යටතේ අද ධර්මානුශාසනාව සිදු කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව නැවත වතාවක් සිහිපත් කරනවා. අපි ජීවත් වෙන කාල පරිච්ඡේදය පුරා මිත්‍රයන් අපිට අවශ්‍ය කරනවා ජීවත් වෙන්න, කල්යාණ මිත්‍රයෙක්, යහපත් මිත්‍රයෙක් සොයාගන්න උත්සාහ කරන්න අර කියු කාරණා හත පිළිබඳව අවධානය යොමු කරන්න තමන් අනිත් අයට මිත්‍රත්වයේ දීමේදී අනිත් අනිත් අයගේ මිත්‍රත්වය ලබා ගැනීමේදී ඔය කරුණ අනුගමනය කළොත් එහෙම අපිට යහපත් සමාජයක් ගොඩනගා ගැනීමේ හැකියාවක් ලැබෙනවා මේ ධර්මදේශනා තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒකයි යහපත් සමාජයක් ඇති කරන්නට කිසියම් ආකාරයකින් උපස්තම්භකයක් මේ ධර්මදේශනාවල් දේශනාවල් ඉතු වේවි කියන හැඟීමයි. දැන් මේ මොහොතේදී මේ ධර්මානුශාසනාවේ අද දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා මාවනැල්ල රුවන්දෙනියේ දෙවනගල පදිංචිව සිට 1986 අප්‍රේල් මාසයේ 23 වෙනි දින මිය පරලව ගිය ඒ.ජේ. සයිමන් මුදලාලි මහත්මයාට පිම්පිනිස එම මහතාගේ භාර්යාව වන ඒ.ජේ. මැන්චිනෝනා මහත්මියට නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් මිය පරලෝ ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් පිණස එම දෙපළගේ දූ දරුවන් බෑනවරුන් ලේලවරුන් මුණුපුරන් මිනිපෙරියන් අද දින දායකත්වයේ ලබාගෙන තියෙනවා එවාගේම එම මහත්මියගේ බාල දියණිය වන ස්වර්ණලතා මානෙල් මහත්මියගේ උපන් දිනයත් එදී ඇති නිසා ඇයට සුබ උපන් දිනයක් වේවා නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කිරීමත් අද දින මේ දායකත්වයේ ධර්මින් කටයුතු කරලා තියෙනවා AG මෙන්චිනෝන බිරිඳ AP නන්දාවති චන්දාවති දියණිය AG චන්ද්‍රසේන පුතුණුවන් AG ගුණරත්න පුතුණුවන් AG නාලිනී චන්ද්‍රලතා දියණිය AG ලාලිතා පද්මිනී දියණිය AG ජස්ටින් විමලසේන පුතුණුවන් ලලිතා ස්වර්ණකාන්ති දියණිය ස්වර්ණලතා මානෙල් දියණිය ආදී පිරිස ස්වාගේම මාකුල දකුණු විද්‍යාල මාවතේ 315 වෙනි 6 නිවසේ ජයසුමන මුණසිංහ මහතා දායකත්වයේ ලබාගෙන තියෙනවා අරමුණ වෙලා තියෙනවා මාකුල දකුණු විද්‍යාල මාවතේ විසූ ඥානවතී මුණසිංහ මෑණියන් අභාව අභාව ප්‍රාප්ත වෙලා මාස 6ක් ගත වීම නිමිති කරගෙන එතුමියට පින් අනුමෝදන් කිරීමට සහ පවුලේ මියකොල්ලව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට ආශිර්වාද කිරීමට කියන මේ කාරණාවන් ඇති කරගෙන එවාගේම කෑගල්ල නුවරපාර අංක 290න් 6 ස්ථානයේ පදිංචි විස්රාමිකයන්ගේ කෑගලු බාලිකා විස්රාමිකයන්ගේ සංවිධානයේ අද දායකත්වයේ ධර්මෙන් කටයුතු කරනවා කෑගලු බාලිකා මහා විද්‍යාලයට අද නොවැම්බර් මාස 2 වෙනි දින වසර 67ක් පිරීම නිමිති කරගෙන ආශිර්වාද කිරීමට ඒ වගේම මෙම ආයතනයේට ආරම්භක විදුහල්පතිනිය වශයෙන් කටයුතු කළ සිකාමිනී අනුලා උදලාගම මහත්මියට සහ දෙවන විදුහල්පතිනිය වූ ආයිරිනි මුතුනායක මහත්මියටද පරිලෝකපත් ආචාර්ය මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය සමග ශිෂ්‍යාවන්ටත් මිය පරලොවගේ පින් අනුමෝදන් කරන්නත් දැනට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ වගේම කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සැප ප්‍රාර්ථනා කිරීමත් ඒ අයගේ අදහස වෙලා තියෙනවා. ඒ වගේම හොරණ රත්නපුර පාර 310 නිවසේ විල්බට් විජේසිරවර්ධන මහත්මයා සමග ජොස්ලින් විජේසිරවර්ධන මහත්මිය දායකත්වයේ ලබාගෙන තියෙනවා ආරමුණ වෙනවා 2005 වසරේ දෙසැම්බර් 14 වෙනිදා අභාව ප්‍රාප්ත වූ පියාණන් වන දීරස් පනාන්දු මහත්මයා සහ මාව නේමලින් ප්‍රනාන්දු මහත්මයා එදා 999 අප්‍රේල් මාස 23 වෙනිදා අභා પ્રાપ્ત වූ මිසලින් ප්‍රනාන්දු සුළුමා ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට සහ මාවනල රජයේ රෝහලේ දොස්තර ජයසිරි විජේසර ආදන පුතුණුවන් සමග පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දොස්තර බුද්ධිනී සමරවීර දියණිය 2900 2009 ඔක්තෝබර් මාස 4 වෙනි දින යුග දිවියට පැමිණ වසරක් පිරීම වෙනුවෙන් ඒ අයට සෙත් ප්‍රාර්ථනා කිරීමත් මේ අයගේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යක්විල බෝවත්ත WS ගුණතිලක මහතා සහ දායකත්වය ලබාගෙන තියෙනවා අරුමුණ වෙනවා යක්විල බෝවත්තේ විසු විස්ලාමලත් පාඨශාලා චාරිණී H H නන්දාවති මෑණිකේ මහත්මිය පරලෝක පැත්තේ වසරක් පිරීම සහ පවුලේ දෙපාර්ශ්වයන් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරුමුණු කරගෙන ඒ වගේම සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටද බලාපොරොත්තු ඇති කරගෙන තියෙනවා ඒ වගේම මොරලන්ද පිටපොළ වියම් ලීලාවතී මහත්මිය ඇතුළු පිරිස දායකත්වය ලබාගෙන තියෙනවා අරුමුණ වෙනවා 2009 වසරේ අද වැනි දිනක අභාව ප්‍රාප්ත වූ ඊයයි අසවර්ධන ස්වාමි පුරුෂයාටත් මිය පරලොව ගිය සියලු ඥාති මිත්‍රාදීන්ටත් තින් පැමිණීමට සුජීවත්ව වාසය කරන සහෝදරයා වන යූඑම් අප්පුසිඤ්ඤෝ මහතාටත් එවාගේම පවුලේ සෑම දෙනාටමත් ආශිර්වාද කරන්න මියගිය රට වෙනුවෙන් රණවිරුවන් ඇතුලේ පවුලේ මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න එවාගේම මොරටුව කල්දෙමුල්ල පාරේ අංක 134න් 3 නිවසේ ලින්ඩා සහ ධර්මදිනී ලියනාරච්චි මහත්මිය දායකත්වයේ දරනවා ආරමුණ වෙනවා 2010 අගෝස්තු මාස 2 වෙනි දින වසර 64ක් ආයු වළඳ ආවහව પ્રાપ્ત වූ අඟුලානේ විසු පර්ල් පද්මා ලියනාරච්චි මෙනවිර තුම්මසප් පිළිම වෙනුවෙන් පින්මැවෙන වීම සහ වසර 1000කට යහදී 25කට ඉහතදීත් මියගිය රත්මලානේ විසූ දෙමාපියන් වලදී ලියනාරච්චි මහත්මයා ශාලට් ලියනාරච්චි මහත්මිය ලොකු අම්මා වන ජීදී ආලං මහත්මිය ඇතුළු පවුලේ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමේ අදහස ඒ අයගේ තියෙනවා මේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කළ අද සියලුම දෙනාගේ නමින් මිය පරලොව ගිය නම් සඳහන් කළ නොකළ සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා සුඛී සෝපත් භාවයට පත් වේවා කෙලවර බුදුන් දැක නිවන් දකීවායි සාදු කියලා පින් දෙන්න දෙවියන්ටත් පින් අනුමෝදන් වේවා එවාගේම අපි සෑම දෙනාටමත් පින් අනුමෝදන් වේවා මෙලව සැනසෙල්ල පරලව සැනසෙල්ල මේ ධර්ම දේශනයේ ධර්ම දේශනාවේ පුණ්‍ය කර්මයෙන් ලබාගත් ආ වූ සියලුම පින් අමාමහ නිවන් සැනසෙල්ල සාදා ගැනීමටත් හේතු ආසනා වේවා ඒ සාදු කියා ප්‍රාර්ථනා කරාන් ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත චිරං රක්ඛන්තු ලෝක සාසනං එම ධර්මානුශාසනා පාත්‍ර ලැබුවේ කිරිබත්ගොඩ සුදර්ශනාරාම පුරාණ විහාරාධිපත්‍යයන්පත් मातर रोहन विश्वविद्यालय ज्येष्ठ කතිකාචාර්ය දූරන්දර විචිත්‍ර ධර්ම කතික මාකොළ මංගල ස්වාමින්වයන් වහන්සේ මෙම ධර්මානුශාසනාවේ CD හා කැසට් පටි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කී ප්‍රසන්ටේෂන් අලවිහලෙන් ඔබට ලබා ගත හැකියි.